පුත්තදාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම හොඳයි අද දින උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රයේ පස්වෙනි ගාථාව. ගොඩාක් ශ්‍රේෂ්ඨ ගාථාවක් මේක. තථාගතයන් වහන්සේගේ උත්තරීතර මා අනුකම්පාවෙන් පිරිච්ච ಗುಣධර්මයක් පිළිබඹ වෙන අවස්ථාව මේක. අපි අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට මා කරුණාව සාගරයටත් වඩා පෙන්වූ බව. එනම් මේ ගාථා රත්නය තුළ තියෙන විද්‍යාව දැක්කාම අපට පේනවා ඇත්තටම සාගරය අර විශාල නිසායක උපමාවට ගත්තා මිසක් මීට වඩා යමක් තිබුණා නම් ඒකයි උපමාවට ගන්න තිබුණේ කියලා. මාතා පිතු උපට්ඨානං මේ ගාථාවේ මේ පළවෙනි පාඨය මේ පාඨය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව අපි මුල් ගාථාවලදී සාකච්ඡා කළා මේ ගාථා රත්නයේ තථාගතයන් වහන්සේ දෙවි මිනිසු කියන මේ කණ්ඩායම් දෙක අරඹය දේශනා කළා කියලා. දැන් අපට ප්‍රශ්නයක් ඇති වෙනවා දෙයියන්ට කොහෙද අම්මා තාත්තා කියලා. දෙයයන්ට මව්වරු නැහැ, පියවරු නැහැ. ඒගොල්ලෝ පිළිසිඳ හරගෙන මාස දායක් උසේ ඉන්න. අම්මෙක් නැති තාත්තෙක් නැති නිකම්ම චුත වෙන දෙයියෝ. අපවත් වෙන එහෙම නැත්නම් මේ මැරෙන යම්කිසි සීලවන්ත ගුණවන්ත කුසල පින් වලින් පිරිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා එකපාරට මතු වෙනවා. ඒකට කියන අපි චුත වෙනවායි කියලා. එහෙනම් මේ විදිහට මතුවෙන දෙයියාට අම්මෙක් තාත්තෙක් නැත්තම් දැන් මාතාපිතෝ උපට්ඨානං කියලා කිව්වාම මේක කොහොමද මේක සිදු වෙන්නේ? මේකේ තියෙන ධර්මතාවය මොකද්ද? මේක තුල පවතින විද්‍යාව මොකද්ද කියලා කල්පනා කරනකොට අපගේ ප්‍රඥාවට ගෝචර වෙනවා තථාගතයන් වහන්සේ මේ කියන අම්මා තාත්තා අපට පේන අම්මා තාත්තා කෙනෙක් නෙමෙයි. මේ ඉන්න අම්මා තාත්තා ලෝකෝත්තර අම්මා තාත්තා ආර්ය ශ්‍රාවකයන්ගේ ප්‍රඥා ඇසට විතරක් පේන අම්මා තාත්තා. එහෙනම් මොකද්ද මේ මාතා පිතු උපට්ඨානං කියන වචනේ පාවිච්චි කළේ අපට වැරදුනා ගොඩාක් අවස්ථාවලදී අම්මට තාත්තට සංග්‍රහ කරන්න කියලා වරලා අර්ථකථනය කරලා තියෙන පුස්තකවල. එහෙනම් මේ සංග්‍රහය කියන එක නෙමෙයි මේකට කියන්නේ උපට්ඨාන. එහෙනම් උපට්ඨානං කියලා කියනකොට මේ උපස්ථාන කියන වචනය තමයි මේ පාවිච්චි කරන්නේ. අපි දන්නවා උපසම්පදා ස්වාමින්වහන්සේලා හොඳටම දන්නවා සාමණේර ස්වාමින්වහන්සේලාට වඩා සිව්පසෙන් අපි ඔබ වහන්සේට අප උපස්ථාන කරනවා. ඔබ වහන්සේ මේ වස්සාන කාලය තුල ಗುಣධර්ම වඩාගෙන මේ මාස තුන කාලය තුල ඔබ වහන්සේ අරියත් බෝධියට සමවදින්න වීරිය කරන්න. අපි ඔබ වහන්සේ සම්බන්ධයෙන් මේ වගකීම බාර ගන්නවායි කියලා දැත් දෙනව නේද? එහෙනම් මොකද්ද මේ සිව්පසෙන් අප උපස්ථාන අපේ කියලා කියන්නේ පොරොන්දුව. අප වෙනවා කියන්නේ පොරොන්දුවනේ පොරොන්දු පත්‍රයක්. උපට්ඨාන කියලා කියන්නේ මෙතන පාක් තියෙනවා. එතකොට නිවාස දෙන්න ඕනේ, ආහාර දෙන්න ඕනේ, ගිලම්පස දෙන්න ඕනේ, දාණය දෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ. එහෙනම් මේ උපස්ථාන කරනවා කියන එක සංග්‍රහ කරනවා වාගේ නෙමෙයි. සංග්‍රහ කරනකොට කවුද කරන්නේ සංග්‍රහ ඥාතීන්ට? ඥාතීන් ගෙදර ආවන් පස්සේ කෑම් බීම ටිකක් දුන්නාම ඒගොල්ලෝ ගිහිල්ලා එන්නම් කිව්වා කට්ටිය ගියා. කොහේ ඒගොල්ලන්ට ගෙවල් දුන්නද? බේත් දුන්නද නැහැ. එහෙනම් මේ උපස්ථානය කියන එක අර සංග්‍රහය කියන වර්ථයට ආත්පසින්ම වෙනස් එකක්. එහෙනම් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මාතා පිතු උපට්ඨානම්. එහෙනම් අර සංගයේකට අපි සලකන විදියට අපි මේ ලෝකේ සත්‍යයන්ට සලකන්න ඕනේ. අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් මේ ලෝකේ නැත්තම් මේ ලෝකේ ඉන්න හැමෝම අපේ මව්වරු නම් පියවරු නම් අපි ඒගොල්ලන්ට උපස්ථාන කළ යුතුයි. එනම් මේ උපස්ථාන කියන වචනේ පාවිච්චි කළේ ඒගොල්ලන්ට සිව්පසෙන් උපස්ථාන කළ යුතුයි. එනම් මේ සිව්පසෙන් උපස්ථාන කරන ඒ වාග්ය මේ දෙයයන්ට තථාගතයන් වහන්සේ ඉමි කරලා දුන්නා. එනම් දෙයියෝ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ තථාගත පණිවිඩය තුලින් තේරුම් ගත්ත විශේෂ කාරණාවක් තමයි අපි මේ ලෝකේ ගස් ටික අරක් අරගෙන ඉන්නවා වැව් ටික අරක් අරගෙන ඉන්නවා විහාර වෙසේනාසන ලෝකේ පවතින ධර්මය මේ ශාසනය මේ ගම්බාර දෙයියෝ කියලා කියනවා දිස්ත්‍රික්ක බාර දෙයියෝ ඉෂ්ට දේවතාවරු එනම් මේ දෙවිවරු විශාල වැඩ රාජකාරියක නිරත වෙලා ඉන්නවා මේ මහ පොළොවේ හැමතැනම එනම් මේ දෙයයන්ට තථාගතයන් වහන්සේ විශාල රාජකාරියක් පවරනවා ඒ තමයි මේ ලෝකේ ඉන්න සියලුම දෙනා අපේ දෙමව්පියෝ ඒ දෙමව්පියන්ට අනතුරු කරන්න එපා. කරදර කරන්න එපා. ඒ කට්ටිට උපස්ථාන කරන්න. එහෙනම් උපස්ථානය කියන එක සාමාන්‍යයෙන් සංඝයා වහන්සේ නමකට දෙන එකක්. සංග්‍රහය තමයි ගීයන්ට දෙන එකක්. එහෙනම් බලන්න මෙතන සංග්‍රහය කියන වර්තය නෙමෙයි තථාගතයන් වහන්සේ කියන්නේ උපස්ථානය කරන්න. එහෙනම් මේ උපස්ථානය කරන්නේ මොකටද? නිවන් දකින්න නේද? එහෙනම් උපස්ථානය කරනවද අපි ඇවිල්ලා යන ඥාතියෙකුට නෑ. එහෙනම් ආරණ්‍යයක් හදලා එහෙම නැත්නම් කුටියක් හදලා උන්වහන්සේ වඩා හිඳවලා ගරු කරලා ගිලම්පස පූජා කරලා දාන පූජා කරලා බේත් පූජා කරලා සිවුරු පූජා කරලා එහෙනම් මොකද්ද මේ සිව්පසෙන් අපෝපස්ථාන කරනවා කියන මේ උපස්ථානය මේ ලෝකෙට දෙනවයි කියලා කියන්නේ එහෙනම් නිවන් යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් අපගේ ජීවිතවල අපි නිවන් දකින්න කෙනෙකුට උදව් කරන්නේ නැත්නම් අපි මේ ලෝකයේ කරන හැම දෙයක්ම අකටයුත්තක්. එහෙනම් නොකටයුතු දේවල් කරමින් අපි ඇවිදිනවා අපි අසත්පුරුෂයෝ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට ඕගොල්ලෝ මේ ලෝකේ নানা ප්‍රකාර වැඩ රාජකාරි වල නිරත වෙලා ඉන්නවා. විශාල යුතුයකම් යුතුයකම් වගකීම් වලට ඉර වෙලා ඉන්නවා. කමන්නේ ඕගොල්ලෝ යුතුයකම් වගකීම් වලට බැඳිලා ඉන්න. මේ කටයුතු කරන්න ජීවිත කාලය පුරාම নানা ප්‍රකාර රාජකාරිවල නිරත වෙලා ඉන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඒක තුලින් මේ ලෝක සත්‍යයේ නිවනට කටයුතු වෙන්න ඕනේ. ඉන්නේ ඔක්කොම අපේ දෙමව්පියෝ. පෙර භවයේ අපගේ තාත්තා වෙලා අම්මා වෙලා අපට කිරි දීලා බත් කවලා අපට හිතකම් වාකින් කරපු දෙමව්පියෝ තමයි මේ ලෝකේ පුරාම ඉන්නේ. එහෙනම් ඒ හැමෝම ඒ දෙමව්පියෝ නිවන් දකින්න ඕනේ. නිවනට විතරක් උපස්ථාන කරන්න නිවන පිණිස කටයුතු කරන්න දෙවිවරු ඒගොල්ලෝ නොමග යවන්න කටයුතු කරන්න එපා යම්කිසි කෙනෙක් මේ ලෝකේ නොමග යවනවා නම් බාලයා නොමග යවන ඒ උත්තමයාට මොකද්ද ලැබෙන්නේ සතර අපායේ රජකම ලැබෙනවා එනම් මිනිසයා කියන සත්‍යයා උත්තරීතර ගණයේ දුර්ලභ ගණයේ ජීවියෙක් එනම් විශාල වශයෙන් කුසලානිසංස කරලා පින්ආනිසංස කරලා එයා මේ සසරේ নানা ප්‍රකාර දුක් විඳලා එයා බොහොම අමාරුවේ මිනිසත් භවයට එන්නේ නිවන් දැක ගන්න අරියත් බෝධියට සමවදින්න. ඒ උත්තමයා ඒ බෝධිසත්වයා අරියත් බෝධියට යන්න දෙන්නේ නැතුව අපි මේ සසරේ ඉර කරනවා නම් නැවත පැවැත්මට භවයට පංචකාමයට යවනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ මුලා කරන බාලයා වෙනුවෙන් ඇති කරගත්තා වූ කර්මය නිසා සතර අපායකින් ඉපදෙනවා සතර අපායේ රාජ්‍ය ගෘහයේ තනතුර Tamanට හම්බෙනවා එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙක් මුලා කරන්න එපා. කිසිම කෙනෙක් රවට්ටන්න එපා. කිසිම කෙනෙක් අතරමං කරන්න එපා. කිසිම කෙනෙකුගේ මාර්ගය වාලා දාන්න එපා. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න සියලු සත්වයෝ නිවනින් සැනසේවා කියන ධර්මතාවය නිතර නිතර සීකරමින් මේ ලෝකේ ඉන්න අපේ දෙමව්පියෝ තාම නිවන් දැක්කේ නැහැ. තාම මාර්ගඵලයකටපත් වෙන්න අපෝසත් වුණා. අඩුපාඩු හදලා නැහැ. එහෙනම් දෙවිවරුන්ට විශාල වගකීමක් තියෙනවා මේ ලෝකයේ සියලුම දෙනා නිවන් දකින්න. එහෙම නැත්නම් අපේ අම්මට තාත්තට කන්න බොන්න දීලා පොප්පත්තාන කරාම අපි ලෝභයක් වෙන්නේ නැද්ද? බැඳීමක් අටගන්නේ නැද්ද? එහෙනම් බලන්න මගේ අම්මා, මගේ තාත්තා මගේම දෙමව්පියෝ කියන මේ බැඳීම නිසා අපි සසරේ නවතිනවා. ඒකට ලෝභය කියලා කියනවා. එහෙනම් ලෝභය කදණ්ඩ තථාගතයන් වහන්සේ නමක් ධර්මයක් දේශනා කරන්නේ ඇලීම ගැටීම නවත්තන්න කියලා මේ තරම් රාදවල් දෙකේ බණ කියන තථාගතයන් වහන්සේ අම්මට තාත්තට උපස්ථාන කරනකොට ඇලීමක් ඇති වෙන බව දන්නේ නැද්ද? එහෙනම් ඇලීමට බණ කියන්නේ නිතරම සීකල්පනාවේ තියාගන්න ඕන කාරණාවක් තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝක පාළ වුණාම මේ ලෝක සත්‍යයේ දුක නිවන්න බණ කියනවා මිසක් දුක නිර්මාණය වෙන බණ කියන්නේ සසර නතර කරන්න බණ කියනවා මිසක් සසර අදන්න බණ කියන්නේ එහෙනම් අම්මා තාත්තා කියන එක්කෙනා අපට ගොඩාක් බැඳිච්ච කට්ටිය ඒ කට්ටියට අපොපත්තාන කරලා ඒ කට්ටිය ළඟ ඉඳගෙන নানা ප්‍රකාර දේවල් කටයුතු වල නිරත වෙන්න ගියාම අපි දන්නේම නැතුව සසරට ඉර වෙලා අම්මට තාත්තට උපස්ථාන කරන බැඳීම අපි තුල ඇති වෙලා අම්මා තාත්තා රැක බලා ගන්න ඕනේ කියන බලාපොරොත්තු අපි තුල ඇති වෙලා අම්මා තාත්තට උපස්ථාන කිරීමේ ලෝභකමින් අපි මත් වෙලා ඒ විතරක් නෙමෙයි නිවනට ප්‍රමාද වෙලා ඒගොල්ලෝ මේ ලෝකෙට ආවේ Tamange කර්මය අරගෙන නිවන් දකින්න ඒ කට්ටියට ඒ කර්මයට අනුව යන්න දුන්නේ මගේ අම්මා තාත්තා මමයි බලන්න ඕනේ මටයි මේ යුතුයකම තියෙන්නේ කියලා ලෝකයක් අදාගෙන ඒ සත්‍යයගේ නිවනට එයාට කටයුතු කරන්න බැරුව අපේ සම්පූර්ණ ජීවිත කාලෙම අපේ පාරමිතාව සම්පූර්ණයෙන්ම නවත්තලා තියලා අපේ ජීවිතය ඒගොල්ලන්ට පූජා කළා අපේ කාලය ඒගොල්ල වෙනුවෙන් මිඩංගු කළා. අපටත් අකටයුත්තක් වෙලා ඒගොල්ලෝ දරුසෙනවාසින් පෙලිලා දරුසෙනවාසින් මත් වෙලා ඒගොල්ලොත් අතරමං වුණා. අම්මා තාත්තා කියන බැඳීම ඇති කරගෙන ඒ අම්මා තාත්තා කෙරේ තියෙන ලෝභකම වැඩි වෙලා මත් වෙලා මුලා වෙලා අපිත් සසරේ රවුණා බලන්න දෙමව්පියෝ දරුවෝ ඔක්කොම අතරමං වෙලා එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මය මොකද්ද කියලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ලෝකේ ඉන්න සෑම සත්වයකම අපේ අම්මා තාත්තා කෙනෙක්. එනා මේ සියලුම දෙනාගේ නිවීමට විතර කටයුතු කළ යුතුයි. ඒ උපස්ථානයේ කිසිම මොහතක අනවශ්‍ය විදිහට කටයුතු නොකළ යුතුයි. එහෙනම් අපිට තවත් දෙයක් තමයි පෑදිලිව පේන්නේ. එහෙනම් මේක මිනිසුන්ට සාපේක්ෂව කියපු එකක්. එහෙනම් මේ මිනිසුන්ට සාපේක්ෂව කියනකොට මේ ලෝකේ ඉන්න හැමෝම මිනිසුන්ගේ දෙමව්පියෝ නම් අපේ දෙමව්පියෝ වෙලා ඉපදිච්ච අය නම් අපි ළඟට එන කට්ටියට අසුවල් දායකයා එනම් මෙයා ටිකක් හොඳ කෙනෙක් මේ දායකයා ටිකක් හොඳ නැති කෙනෙක් මෙයා ටිකක් ඉගෙන ගත්ත කෙනෙක් මෙයා දුස්සීල කෙනෙක් මෙයා පන්සලට එන්නේ නැති කෙනෙක් කියලා සලකන්න ගියාම අන්න අම්මා තාත්තට වෙනස්කම් කරනව නේද සිව්පසෙන් අපෝපස්ථාන කරනකොට කිසිම උපස්ථානයකින් අඩුවක් වෙන්න බෑ හැමදේම හරියට වෙන්න ඕනේ එහෙනම් ඒ සම්පූර්ණ ජීවිත කාලය තුලම ඒ මාස තුන සම්පූර්ණ වගකීම අපි ගන්න ඕනේ. අපොප්පස්ථානවල අඩුවක් නැතුව අපි පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් ඒ විශාල යුතුයකම අපට තියෙනවා මේ මාතාපිතෝ උපට්ඨානං කියන මේ ධර්මතාවය තුලින් අපිට සම්බ වෙන මේ සෑම අම්මෙක් තාත්තෙක්ම පෙර භවයේ අපේ අම්මා තාත්තා නම් එයාට අනුකම්පා කරලා නිවනට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. සෑම මොහොතකම ඒගොල්ලන්ට නිවන් දකින්න ඒ උවමනාව ඇති කරන්න ඕනේ. ඒ අයට නිවන් දැකීමේ අවශ්‍යතාවයට අදාළ බණ කියන්න ඕනේ. කමඨාන් දෙන්න ඕනේ. ඒවට උපමා උදාහරණ ගෙනල්ලා පැහැදිලි කරලා ඉක්මන් කරවන්න ඕනේ නිවන් දකින වේගය. එහෙනම් මේ උපස්ථාන අපෙන් වෙන්නේ නැත්නම් කොච්චර බත් ලොරි ගණන් කන්න දුන්නත් ඇඳුම් පොට්ටනි ගණන් දුන්නත් ඒ මිනිසුන්ට සෙතක් වෙන්නේ නැහැ. මැරෙනකොට මේවා තියලා යන්න ඕනේ. කොච්චර කෑවත් බලන්න පැය 24ක් බඩේ තියාගෙන ඉන්න පුළුවන්ද? රාත්‍රී ආහාරයක් ගත්තොත් උදේට අපි මලපා කරන්න ඕනේ. දවල්ට ආහාරයක් ගත්තොත් රාත්‍රියට අපි කැසිකිලි කැසිකිලි යන්න ඕනේ. එහෙනම් පැය 12ක්වත් මේක තියාගන්න බැරි නම් පැය 24න් මේක සම්පූර්ණ කයෙන් අයින් වෙනවා නම් එහෙනම් මේ බත් ව්‍යංජන දීලා ඇති වැඩේ මොකද්ද? අඳින්න දීලා ඇති වැඩේ මොකද්ද? නිදාගත්තාම හැඳුම ගැන කල්පනාවක් නැහැ. වර්ණය ගැන කල්පනාවක් නැහැ. වටිනාකම හදාසක් නැහැ. එහෙනම් අපිට මේ කරන්න තියෙන උපස්ථානීය ලෝකෝත්තර උපස්ථානයක් ලෝකෝත්තර තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ නිර්වාණ පණිවිඩයක් මාතාපිතු උපට්ඨානං කියලා කියන්නේ මේ ලෝක සත්වයාට අපි නිවන පිණිස කටයුතු කරන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිත කාලය අපි වෙනුවෙන් කැප කරලා අපි නිවන් දැකලා ඉවරුණාට පස්සේ මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ නිවන් දකින්න ඕනේ. අපි ලබන නිර්වාණ සාන්තිය මේ තපස් ජීවිතය අනිත් අයට දෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ හැමෝම ගෙවල් වල ඉඳගෙන තාපසයෝ වාගේ ඇසකන දිවනාසය සමසිත හදාගෙන ධර්මානුකූල ජීවත් වෙන්න අපේ කමටන් අපේ වලන්ට පූජා කරන්න ඕනේ නිවන් මාර්ගය වලන්ට විස්තර කරලා ධර්මයෙන් අර්ථයෙන් දේශනා කරන්න ඕනේ එහෙනම් මේ උපස්ථානය පිළිබඳව තමයි තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරන්නේ ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කරනවා පුත්ත දාරස්ස සංඝහෝ මොකද්ද මේ පුත්‍රයන්ට උපස්ථාන කියලා වචනය පාවිච්චි කළේ නැහැ. බලන්න තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ ඥානයේ තියෙන මේ විශේෂත්වය එහෙනම් අම්මට තාත්තට උපට්ඨානම් කියලා කිව්වා දරුවන්ට කියන්න පුළුවන් පුත්තදාරස්ස උපට්ඨානම් කියලා. ඇයි මේ පුත්තදාරස්ස සංඝෝ කියලා කියන්නේ? එහෙනම් මෙතන විශේෂ එකක්. එහෙනම් සංඝ කියලා කියන්නේ මොකද්ද? උජිපටිපන්න එහෙනම් ඥාය පටිපන්න සාමීචි පටිපන්න එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ සංඝ කින උපස්ථානය කරන්න. එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ ගැන දන්නවා ඥාය පටිපන්නයි, සුපටි පටිපන්නයි, සාමීචි පටිපන්නයි. එහෙනම් ඒගොල්ලෝ ගොඩාක් උජු පටිපන්නයි. එහෙනම් මේ වගේ ගතිගුණ වලින් අපි සංග්‍රහ කරන්න ඕනේ. කවුද මේ සංග්‍රහ කරන්න යුතු දරුවෝ කියලා බැලුවාම මේ ලෝකේ ඉන්න හැමෝම අපේ දරුවෝ නේද? අපට දරුවෙක් නොවෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙනම් මේ දරුවන්ට මේවා උගන්වන්න ගියොත් අද වර්තමානයේ ඉන්න ජනගහනයත් එක්ක බැලුවාම අපගේ ජීවිත කාලය මදි අපට මේ උපස්ථානය කරන්න. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ මිනිසියෙකුට කරන්න බැරි දෙයක් දේශනා කරන්නේ එහෙනම් කවුද මේ දරුවෝ උපස්ථාන කරන්න පුළුවන් කට්ටිය කවුද? ඒකට සුදුසු දරුවෝ කොහෙද ඉන්නේ කියලා බලනකොට අන්න අපට පේනවා දරුවා කණ්ඩායමක් ඉන්නවා. එහෙනම් කසාද බැඳපු නැති කෙනෙක් අපි ළඟට ඇවිල්ලා ඔබ වහන්සේලාගේ බුදුහාඳුරෝ මෙහෙම කියලා තියෙනවා පුත්තදාරස්ස සංඝහෝ කියලා. ඒ පුත්‍රයෝ මට නෑ මම විවාහ වෙලත් නෑ. එහෙනම් ඔබ වහන්සේ ඉස්සලා මට විවාහ වෙන්න අවශ්‍ය කටයුතු කරන්න මං දරුවන්ට සලකන්නම් කියලා කිව්වොත් අන්‍ය ආගමිකයෙක් අන්න අපේ ධාමට විශාල ප්‍රශ්නයක් මේක. එහෙනම් මේ කියන කතන්දරය ලෞකික ඉපදිච්ච නම් වෙන්න බෑ. ඒ නාම රූප වෙන්න බෑ. එහෙනම් මේක ලෝකෝත්තර කතන්දරයක්. එහෙනම් පුත්තදාරස්ස සංඝවෝ කියලා කියන්නේ ලෝකෝත්තර දරුවෝ ඉන්නවා හැමෝටම හැමෝම ලෝකෝත්තර විවාහ කරගෙන විවාහ කරගෙන කියලා කියන්නේ සාකරුවේ සාකාරිය කරගෙන එහෙනම් මගේ සාකරුවා කවුද කෙලෙස් පංචකාමයන් පිනවන්න එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත තුලින් මම මේ පංචකාමයන් පිනවන්න කෙලස් ටික මං සරණ පාවාගෙන එහෙනම් කෙලස් සරණ පාවා ගත්තාම මට දරුවෝ හම්බෙනවා ඒ තමයි ඇස කන දිව නාසය සමසිත කියන අසත්පුරුෂ දරුවෝ 6 දෙනෙක් එහෙනම් මේ දරුවෝ නේද මේ ලෝකේ රාගයෙන් කටයුතු කරන්නේ පර්සා වාචා පිසුනා වාචා සම්පප්පලාප මුසාවාද කරන්නේ අනුන්ගේ ඕපදූප ආන්නේ මිනි මරන්න මේ අත්පය පාවිච්චි කරන්නේ ගාන්න තලන්න පෙලන්න අසංවර ලෙස ඇසිරෙන්න කාමයේ වර්ධවා ඇසිරෙන්න මේ කය පාවිච්චි කරන්නේ සුරාවෙන් මත් වෙන්න ගන්ධයෙන් මත් වෙන්න අශෝභන දේවලින් මත් වෙන්න මේ ඇසනාසය දිව පාවිච්චි කරනවා එනම් මේ සරණ පාවා ගත්ත කෙලෙස් නිසා මේ දරුවෝ අසත්පුරුෂ වෙලා එහෙනම් ඇසකන දිව නාසය සමසිත කියන්නේ අපේ බඹයක් විතර උස තියෙන කයේ දරුවෝ අය දෙනෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ දිහා හොයන්න යන්න එපා. ලෝකෙ හදන්න යන්න එපා. බඹයක් විතර උස තියෙන මේ කය හදා ගන්න මේ කය අවබෝධ කර ගන්න. එහෙනම් ලෝකෙ හදන්න එපා නම් දරුවන්ට උපස්ථාන කරන්න යනකොට දැන් ආයි ලෝකෙ නේද හදන්න ගිහින් තියෙන්නේ. අම්මට තාත්තට උපස්ථාන කරන්න ගියාම ආයි ලෝකෙ නේද හදන්න ගිහින් තියෙන්නේ. අන්න බලන්න නැවත අපි මේ ධර්මය වරදවා පටලගත්තා. එහෙනම් අම්මා තාත්තා ඉන්න ඕනේ මේ කයේ එහෙනම් දරුවෝ ඉන්න ඕනේ කයේ එහෙනම් මේ උපස්ථානය කියන්නේ සංගවෝ කියන්නේ මොකද්ද මේ කාර්යය කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු దేవතාවියෝ කලබල වෙන්න එපා අනාකුලාච්ච කම්මන්තා කියලා කිව්වම කෑගාලා සාදුකාර දෙනවා දැන් තම අපට හරියටම වැඩේ තේරුනේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉන්න හැමෝම අපේ දෙමව්පියෝ නම් ඒ දෙමව්පියෝ පිළිබඳව රාග ద్వේස මෝග ඇති වෙන්නේ නැතුව අපට උපස්ථාන කරගන්න කියන එකයි මේ කිව්වේ කියනකොට භාග්‍යතුන් වහන්සේ සාදුකාර දෙනවා එමයි දේවතාවිය දෙවිවරුන්ට තේරුණා මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා එහෙනම් අපේ අම්මා දකින්නකොට අපට තරාවක් ඇති වෙනවා නම් දෝෂෙ තියෙන අම්මා ළඟද Taman ළඟද දායකයෙක් කෙනවා. ඒ දායකයා කවදාවත් පන්සල් වෙන්නේ ඒ පෙර භවයේ අපේ අම්මා දුස්සීලයි. ඒ අම්මා දිහා දැක්කම අනේ මේ දුස්සීල අම්මා මේ කොයිද ඉන්නේ? තරහා යනවා. ද්වේෂය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. ඒ අම්මගේද තරහා තියෙන්නේ, ද්වේෂයත් ඉන්නේ නැහැ. අපේ කයේ එන අම්මට තාත්තට ඇයි කර්ම හදන්නේ? අපි තරහා පානකොට ඒ තරහව ඒ අම්මට කර්මයක් වෙනවා, දුක් විඳිනවා. අම්මා තාත්තට ඇයි සාප ඇති කරන්නේ? ජාති ජරා දුක්ඛ භව දෝම දෝමනස්ස ඇති කරන්නේ ඇයි එහෙනම් මේ ලෝකයේ මේ සියලුම දෙන අපේ දෙමව්පියෝ, ඒ දෙමව්පියෝ අපි ළඟට එනකොට ඒ දෙමව්පියෝ සම්බන්ධයෙන් ලෝභ දේශ මොහ රාග ඇති කරනවා නම් ඒ ඒගොල්ලෝ සම්බන්ධයෙන් ඇති කරන චේතනාවලට කර්මයක් ඒගොල්ලන්ට ඇදෙනවා නේද? ඒ අහිංසක දෙමව්පියෝ ඇයි වලේ දහන්නේ? ඇයි නැවත සසරට දුක් විඳින්න යන්නේ? අනුකම්පා කරන්න කිසිම දායකයෙක් පිළිබඳව කිසිම අම්මෙක් තාත්තෙක් පිළිබඳව ලෝභ දේශ මෝහ රාග ඇති කරගන්න එපා. ඒක Tamanටත් කර්මයක්. Tamanොත් ඉපදිලා දුක් වෙනවා. ඒ අය නිසා ඇති කරපු නිසා ඒ අය දුක් වෙනවා. බලන්න දේවදත්ත තෙරුන් ආංශේ තථාගතයන් වහන්සේගෙන් පලිගන්න සේරිවාණිජ ජාතක කතාවේ ඉඳලාම පිටිපස්සෙන් ලෝබැද්දා ඒ වෛරය වෛරයෙන් නොසෙන්සන්ද නිසා ඒ වෛරය අරගෙන එයා සසරේ ගමන් කළා තථාගතයන් වහන්සේගේ සෙවණැල්ල අරඹාගෙන පිටිපස්සෙන් ආවා ඒ වෛරය තථාගතයන් වහන්සේ වෙනුවෙන් හදපු නිසා ඒ කර්මයෙන් තථාගතයන් වහන්සේගේ මාපට ඇඟිල්ල තැලිලා ලේ තැල්මක් ඇති වුණා අන්න බලන්න ඒ මා ගල පෙරලිලා ඒ ගලෙන් පතුරු කැල්ලක් ඇවිල්ලා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කයේ වේදනාවක් ඇති කරනවා. එහෙනම් ඒ විතරක් නෙමෙයි වෛරය Taman තුලින් වපුරගෙන තිබුණ නිසා වෛරය Taman උසලාගෙන ආපු නිසා පොළොව පලාගෙන ගියා. එහෙනම් Taman වෛරයක් ඇති කරනකොට Tamanට මහා පරිමාණයෙන් ආනිසංස ලැබෙනවා. කවුරු නිසාද ඇති කරන්නේ? එයාටත් කර්මයක් ඇදෙනවා. එහෙනම් මේ අහිංසක දෙමව්පියන්ට ඇයි ඕගොල්ලෝ කර්ම හදන්නේ? ඇයි මේ අහිංසක දෙමව්පියන්ට උල තියන්නේ? එහෙනම් ඒගොල්ලොන්ගේ වැරදි වලට දඬුවම ස්වභාව ධර්මයා විසින් දෙනවා ඇයි අපි ඒගොල්ලන්ට කර්ම හදලා අපි ඒගොල්ලන්ගේ භවයට සම්බන්ධ වෙන්නේ? එහෙනම් අපි ඒගොල්ලන්ගේ භවෙන් නිදහස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ කර්ම වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඒක තමයි කියන්නේ මේ අම්මට තාත්තට කරන්න තියෙන එකම උපස්ථානය තමයි අපි නිසා ඒගොල්ලන්ට භවයක් ඇති නොවීමට වග බලා ගන්න එක අපි නිසා සංසාරයේ දුක නොලැබෙන්නට කටයුතු කරන එක පුත්තදාරස්ස සංඝවෝ කියනකොට මේ දෙවිවරුන්ට ප්‍රශ්නයක් ඇති වුණා මේ දරුවෝ නැහනේ දෙයියන්ට කොයිද දරුවෝ දෙයියෝ කසාද බඳින්නේ දෙයියෝ පිළිසිඳ ගන්න දෙයියෝ කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ මේ කියන ධර්මය අපට පැහැදිලි නැහැ එතකොට තථාගතයන් වහන්සේ අනාකුලාච කම්මන්තා කියනකොට දෙයයන්ට තේරුණා අපට දරුවෝ ඉන්නවා අපට අසකන්න දිවනාසය සමසිත නැති වුණාට සිතින් අපට කෙලෙස් ඇති වෙනවා අපට දරුවෝ ඉන්නවා අපේ දරුවෝ දුස්සීලයි මේ දරුවන්ට සංගයෝ කියන ಗುಣධර්ම උගන්වන්න ඕනේ උජිපටිපන්න භාවය උගන්වන්න ඕනේ ඥායපටිපන්න භාවය උගන්වන්න ඕනේ සාමීචිපටිපන්න භාවය උගන්වන්න ඕනේ එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ සංඝ ගුණ ටික මේ ආයතන වලට ඉගැන්නුවොත් මේ ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප දිහා බලනකොට මේ තියෙන සියලෝම භෞතික වස්තුත් එක්ක ඝනදෙන කරනකොට අන්න උජිපටිපන්නව බලනවා නිවනට අදාළව බලනවා උජිපටිපන්නවෙන් එයා ශ්‍රවණය කරනවා සාමීචිපටිපන්න ඥායපටිපන්න ලෙස ඥාණයෙන් එයා ඒක ප්‍රත්‍යක්ෂ කරනවා එහෙනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා ඥානවන්තයි. එයා යථාර්ථපාත් කෙනෙක්. එයා ගොඩාක් අවංක කෙනෙක්. එයා උජුපටිපන්න කෙනෙක්. එයා ශ්‍රද්ධාවෙන්, වීරියෙන් අධික කෙනෙක්. මෛත්‍රියෙන් පිරිච්ච කෙනෙක්. එහෙනම් මේ සංඝ ලෙස මේ සංඝ ගුණවලින් මේ දරුවන්ට සලකන්න කියලා කියනවා. එහෙනම් සැබෑ අර්ථය මොකද්ද? මේ දරුවන්ට ඉවසීම පුරුදු කරන්න ඕනේ. මේ ආයතන අය දෙනාට ඉක්මීම පුරුදු කරන්න ඕනේ. සංවරභාවය පුරුදු කරන්න ඕනේ විනය පිටකය පුරුදු කරන්න ඕනේ මේගොල්ලන්ට මේ පුණු පිටිය තුල මේ සතරමා භූතය තුලින් නිර්මාණය වෙච්ච මේ මා පොළව තුල මේගොල්ලන්ට පුණුව දෙන්න ඕනේ පිරිවෙන් ගත කරන්න ඕනේ අධ්‍යාපනය දෙන්න ඕනේ එහෙනම් අපට විශාල වගකීමක් තියෙනවා මේ ආයතන අය සංඝය අවසයෙන් පත් කිරීමේ වගකීම අපගේ ජීවිත කාලය තුල අපි මේ දරුවෝ නොමග යවුවා මේ අසකන දිවනාසය පංචකාමයන් වලින් පිනවන්න අයාලේ යවුවා මේ දරුව දුස්සීල වුණා අද අසත්පුරුෂ දරුව බවට පත් වෙලා කට හැරියාම මිනිසුන්ගේ සිත් රිදෙනවා බලන බැල්මට මිනිසුන් කැළඹෙනවා අපේ චර්යාව නිසා අද විශාල මිනිසුන්ට දුක්ඛන්දරාවක් ඇති වෙලා එහෙනම් මේ ආයතන වලින් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය දරුව කියලා හිතා ගන්න මේ ලෝකෝත්තර දරුව 6 දෙනෙක් ඉන්නේ. ඒ දරුව 6 දෙනාට සංඝ ගුණ පුරුදු කරන්න, උත්තරී මනුෂ්‍ය ධර්ම පුරුදු කරන්න, කමඨාම් පුරුදු කරන්න, පංච සීලය තුල ඉන්න පුරුදු කරන්න මේ ඇස් රාගයෙන් බලනවා නම් අන්න සංඝ ගුණ නෑ යා තුල මේ ඇස් ද්වේෂයෙන් බලනවා නම් සංඝ ගුණ නෑ ලෝභයෙන් බලනවා නම් සංඝ ගුණ නැහැ. එහෙනම් සංඝේ කවදාවත් මේ ලෝකයේ ලෝභ දේශ මොහොලින් කටයුතු කරන්නේ නැහැ. එහෙනම් පුත්තදා රස්ස සංඝෝ කියලා කියන්නේ මේ දරුවෝ ටික සංඝයා වශයෙන් පත් කරන්න, සංඝ ගුණ පුරුදු කරන්න, සාංගික ගුණ වලින් මේගොල්ලෝ පරිපූර්ණ බවට පත් කරන්න කියන එක තමයි මේ ගාථාවේ ගොඩාක් ගැඹුරු අර්ථය. අනාකුලාච කම්මන්තා කියලා කියන්නේ වෙන මොකක් නෙමෙයි. අපි නිර්වෘල් කර්මාන්තයක යෙදෙන්න ඕනේ. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම ඒකරාශි වෙච්ච මේ බඹයක් විතර උස මේ කය අපි මේ නාම රූප ධර්මතාවයන් එක ගනුදෙනු කරනකොට මේ සංඥාවන් එක්ක ගනුදෙනු කරනකොට මේ ලෝකේ කවදාවත් අපට ඉපදීමට හේතුවක් වෙන්න බෑ අපට නැවත දුක් විඳින්න හේතුවක් වෙන්න බෑ එහෙනම් සෑම මොහොතක් තුළම අපගේ ජීවිතයේ අපි ලෝකෝත්තර කරන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් ඒ විදිහට අපි ජීවත් වෙනවා නම් අපේ ಗುಣධර්ම වඩා වඩා තථාගතයන් වහන්සේට ලං වෙනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ සුළඟිල්ල අල්ලාගෙන ගිය ඒ රාහුල කුමාරයා වාගේ භාග්‍යතුන් වහන්සේගේ සුළඟිල්ල අල්ලාගෙන තථාගතයන් වහන්සේත් එක්ක බුදුන් වැඩිය මග වඩින්න පුළුවන් නම් අන්න එයා මේ ලෝකයේ උත්තරීතර මිනිසෙක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අනාකුලාච කම්මන්තා කියලා කියන්නේ නිර්වෘල් කර්මාන්තේ කියෙදෙන්න ඕනේ. මොකද්ද මේ නිර්වෘල් කර්මාන්තය? මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට කිසිම මොහතක අවුලක් ඇති වෙන්න බෑ. කර්මාන්ත කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අපි මේ නාම දකිනවා, රූප දකිනවා. එහෙනම් මේ හැම එකක් එකම අපි ගනුදෙනු කරනවා. එහෙනම් සිත තුළින් අවබෝධ කරගන්න, ලබා ගන්න මේ සංඥාවලින් ලෝභ දේශ මොහ නේද උපරිම ඇති වෙන්නේ. එහෙනම් බලාපොරොත්තු ඇති වෙනවා. අපි নানা ප්‍රකාර වැඩ වර්ධ ගන්නවා. එහෙනම් අද හිඳලා මේක කමඨාන කරන්න සෑම මොහොතක් තුළම මේ ධර්මයේ තුළ පවතින මම නිර්වෘල් කර්මාන්තයක යෙදෙන්න ඕනේ. මොකද්ද නිර්වෘල් කර්මාන්තය? මට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා. මේ කිසිම දෙයක් තුළින් ලෝභ, ද්වේෂ, මෝහ රාග ඇතිෙන්න බෑ. මගේ සීලය බිඳෙන්න බෑ. මගේ හාර්ය ගුණධර්ම පිරිහෙන්න බෑ. එහෙනම් මේවා අවුල් නොවි වැඩකටයුතු වල නිරත වීම තමයි කර්මාන්තය මේකට තවත් වචනයක් කියනවා කලමනාකරණය කියලා කල යුතු දේ මනාලෙස කිරීම එහෙනම් ඇස් වලින් යම්කිසි දෙයක් කරනවා නම් ඒක මනා ලෙස කරන්න ඕනේ. ඒක පිළිවෙලට ලෝකෝත්තරව සකසලා කරන්න ඕනේ. සවන් දෙන්න තියෙනවා නම් යමක් ඒක මනාකොට සවන් දෙන්න ඕනේ. පිළිවෙල කරලා සවන් දෙන්න ඕනේ. කතා කරන්නට යමක් තීරණය කළා නම් ඒක පිළිවෙල කරලා දෝෂ නැති කරලා විනයානුකූලව කතා කරන්න ඕනේ. චර්යාවේ යෙදෙන්න යමක් පේනවා ඒ චර්යාව පිළිවෙල කරලා ලෝකෝත්තර චර්යාවක් කරලා කුසලයේ පිනිස නිවීම පිනිස ඒ චර්යාවේ නිරත වෙන්න ඕනේ. මේ විදියට අපේ කර්මාන්ත 6ම අපේ ආයතන 6ම ලෝකෝත්තර උනානම් ගුණයාපත් උනානම් සීලයට අනුගත උනානම් අපි තරම් මේ ලෝකේ අනාකුලාච කම්මන්තාවල යෙදෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මේ විදියට අපි දෙමව්පියන්ට කවදාවත් භවයක් හදන්න නැති උපස්ථානයක් කරනවා මොකද්ද මේ ලෝකයේ ඒගොල්ලන්ට අවශ්‍ය විදියට කටයුතු කරගෙන යන්න දෙනවා අපිට කියලාවරලා අපි ඒගොල්ලන්ට භවයක් හදාගන්න නැහැ අපි ඒගොල්ලන්ට භවයක් අදලා දුන්නොත් අපි නිසා ඇදිච්ච භවයට අපිත් සම්බන්ධයි. ඒ කර්මය ගෙවන්න අපිත් යන්න ඕනේ. එහෙනම් අම්මට තාත්තට කරන ලොකුම උපස්ථානය තමයි කිසිම අම්මක් තාත්තෙක්ගේ අඩුවක් පාඩුවක් විවේචනය කරන්නේ නින්දා කරන්නේ අපාස කරන්නේ කිසිම දායක පින්වතෙක් කෙරේ වෛරය පාගන්නේ එහෙම කරත් එම අපිට මේ ලෝකයේ වෛරයක් ඇදෙනවා ක්‍රෝධයක් ඇදෙනවා අමනාපයක් ඇතිවෙනවා ඒ අමනාපකම් ක්‍රෝධ වෛර මේ හැම එකක්ම තුලින් අර මිනිසුන්ට කර්මයක් ඇදෙනවා නිකම් පව් නිකරුණේ ඉන්න දෙමව්පියෝ ඒ කර්මයට දුක්ති විඳින්න නැවත නැවත ඉපදෙනවා එහෙනම් අපගේ ජීවිතයේ අපගේ දෙමව්පියන්ට අපි උපස්ථානය කරමු මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනාම මගේ අම්මා තාත්තා ඒගොල්ලන්ට මම ඉපදීමට භවයක් අදන්නේ කිසිම මොහතක දුක් විඳින්න හේතුවක් මන් නිසා ඒගොල්ලන්ට ඇදෙන්නේ මම ඒගොල්ලන්ගේ අවංක පුතා බවට පත් වෙනවා ඒ අම්මා තාත්තට යහපත විතරක් කරනවා කිසිම මොහතක මේ ලෝකයේ දුක් විඳීමට හේතුවක් මා විසින් අදන්නෙම නැහැ කියලා අපි දිවුරලා පොරොන්දු වෙලා මාතාපිතු උපට්ඨානං කියන ශික්ෂාපදයේ සමාදි වෙමු. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයේ පුත්තදාරස්ස සංඝවෝ එනන් දරුවන්ට උපස්ථාන කළ යුතුයි. ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය දරුවෝ 6 දෙනෙක් සාංගික ගුණ වලින් උපස්ථාන කරන්න ඕනේ ಗುಣධර්ම වලින් උපස්ථාන කරන්න ඕනේ අර්ථයෙන් ධර්මයෙන් උපස්ථාන කරන්න ඕනේ ඒ උපස්ථාන වලින් පෝෂණය කරන්න ඕනේ විනය උගන්වන්න ඕනේ මේ ආයතන අයට මේ ආයතන වල කිසිම විනයක් නැහැ මේගොල්ලෝ Tamanට ඕනෑ විදියට ඉ타ගෙන Tamanට ඉතන ඉතන විදියට කටයුතු වල යෙදෙනවා. එහෙනම් මේ දරුවන්ට මේ විදියට කටයුතු කරන්න දෙන්න එපා. මේ දරුවෝ අපේ දරුවෝ මේගොල්ලෝ හපායට යනවා. මේගොල්ලෝ අනවශ්‍ය විදියට අසත්පුරුෂ වැඩවල නිරත වෙනවා. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත අපේ දරුවෝ කියලා ඉ타ගෙන අද හිඳලා මේ දරුවෝ හොඳට නාවලා දත් මද්දවලා හරියට අකුරු කියවලා පිළිවෙලට අවශ්‍ය දේවල් උගන්වලා භාවනාවේ නිරත කරලා සිල් දීලා විනය උගන්වලා මේ දරුවෝ මේ බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලා බවට පත් කරන්න ඕනේ. එහෙනම් සිත කොච්චර සංවර කරගෙන මෙල්ල කරගෙන අල්ලාගෙන ඉතියත් ඒ ඉන්ද්‍රියන් සංවර නැත්නම් මිනිස්සු දන්නවා මේ රඟපානවා මෙයාගේ සැබෑ ස්වરૂපය මේක නෙමෙයි. එහෙනම් සෑම ඉන්ද්‍රියක් තුලින්ම ඒ අරියත් භාවයටපත් වෙන්න ඕනේ. කර්ම ඉපදෙන්නේ නැති ස්වභාවය ඇති වෙන්න ඕනේ. එහෙනම් කටෙන් කර්ම ඇදෙන්නේ නැහැ. නමුත් ඇසෙන් කර්ම ඇදෙනවා. ඒතය ඉපදෙනවා නේද? එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම ඇදෙන්න ඕනේ යම්කිසි කෙනෙක් නිවන් දකින්න නම්. එහෙනම් අද ඉඳලා අපි දෙමව්පියන්ට උපස්ථාන කරමු, දරුවන්ට සංග්‍රහ කරමු. ඒ විතරක් නෙමෙයි නිර්වෝල් කර්මාන්තයේ යෙදමු. මේ විදියට මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පණිවිඩය තුල නිරත වුණොත් ඒ කාන්ත වශයෙන්ම අපගේ ජීවිතය වාසනාවන්ත නිර්වාණ ජීවිතයක් බවට පත් වෙනවා. ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ මේ කාරණා තුනට අනුව ජීවත් වෙන ඒ සත්වයා මේ ලෝකේ එයාට උතුම් මඟුලක් වෙනවා. ඒ කියන්නේ එයා නිවන් දකිනවා. එහෙනම් මේ ලෝකේ හැමෝම අම්මා තාත්තා නිසා කිසිම කෙනෙකුට ඉපදෙන්න හේතුවක් හදන්න නැත්නම් සෑම කෙනාටම අපි නිසා ඇතිවෙන කර්මය වැළකෙනවා නම් ඇත්තටම අපිට මේ ලෝකේ ඉපදෙන්න තැනක් තියනවාද කිසිම තැනක් නැහැ. එහෙනම් අපට යම්කිසි අම්මා කෙනෙක් කියනවා ඊළඟ භවයේ මගේ කුසට එන්න පුතේ මම තමයි ඔයාගේ අම්මා කියලා කියනවා. ඊ තවත් අම්මා කෙනෙක් කියනවා භව 15කට පස්සේ පුතේ මම තමයි ඔයාගේ අම්මා කියලා. තවත් අම්මා කෙනෙක් කියනවා භව 1500කට පස්සේ මම තමයි ඔයාගේ අම්මා කියලා. එහෙනම් නැවත නැවත ඉපදෙන්න මේ ලෝකයේ ගර්භාෂයක් නිර්මාණය වෙලා නේද අපට? එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේක තමයි දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේගේ පණිවිඩය මාතාපිතු උපට්ඨානං සෑම මව් කෙනෙක්ම තියෙන සම්බන්ධකම බිඳ දමන්න ඒ කට්ටියට කර්ම ඇදෙන අවස්ථාව නැති කරන්න අපි නිසා භවයක් ඇදෙනවද අපිය පිළිසිඳ ගන්න ඒගොල්ලන්ට හේතුවක් ඇදෙනවද ඒ හේතුව නිරෝධ කරන්න එන උපට්ඨාන කියලා කියන්නේ නිවනට උපස්ථාන කරන්න හැමෝටම උපස්ථාන කරලා ඒ සේරම සම්පූර්ණ වෙනකොට අපට මේ ලෝකෙ ඉපදෙන්න ගර්භාෂයක් නැහැ මේ ලෝකෙ ඉපදෙන්න ස්ථානයක් නැහැ. ඒ කාන්ත වශයෙන්ම අපි නැවතිලා එහෙනම් පුත්තදාරස්ස සංඝවෝ කියලා කියන්නේ මේ දරුවෝ හය දෙනා නිසා නේද කර්ම හැදිලා තියෙන්නේ හැමදාම ඉපදිලා ඉපදිලා දුක් විඳිනවා ගෙවල් හදාගෙන මේ සසරේ ඇවිදිනවා මේකට හේතුව මොකද්ද මේ දරුවෝ හය දෙනා එකතු වෙලා අකුසල කර්ම පාප කර්ම පින් කර්ම කුසල කර්ම කියලා කර්ම හදලා ඉපදීමට හේතුව හදලා දෙනවා එහෙනම් මේගොල්ලන්ට සාංගික ගුණ උගන්වන්න මේ ලෝකයේ සංඝයා තමයි අරියත් බෝධියටපත් වෙලා ඉන්නේ. එහෙනම් සංඝයාට විතරයි ગાථා තියෙන්නේ සංඝ ගුණ වර්ණනා කරන්නට. එහෙනම් ඒ සාංගික ගුණ මේ ආයතන 6ට පුරුදු කරන්න. මේ දරුවෝ 6 දෙනාට පුරුදු කරන්න. වඩ වඩාත් මේ දරුවන්ගේ ගතිපැවතුම් සාංගික ගතිපැවතුම් කරන්න විනයෙන් සම්පූර්ණ කරන්න. එහෙම කරාමත් කර්ම හැදෙන්නේ නැහැ. එන අසකන දිවනාසය සමසිත කියන මේ ආයතනය සාංගික වුණොත් ඒගොල්ලෝ අරියත් බෝධියටපත් වෙනවා. එහෙනම් මේගොල්ලන්ගෙන් කර්ම හැදෙන්නේ නැත්නම් අනවශ්‍ය විදිහට ඉපදීමට හේතු කොට නැගෙන්නේ නැත්නම් කොහෙද ඉපදෙන මිනිස්සෙක් කොහෙවත් නැහනේ. එහෙනම් බලන්න පළවෙනි පියවරෙන් ඉපදීම නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ට උපස්ථාන කරලා ඉපදීම නවත්තන්න පුළුවන්. එහෙමත් බැරි වෙනකොට තථාගතයන් වහන්සේ නැවත මා කරුණාවෙන් ප්‍රකාශය කරනවා අනාකුලාච කම්මන්තා ඒ නමේ අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 මේ නාම රූප ධර්මයන් එක්ක කටයුතු කරලා මේ නාම රූප ධර්මයන් එක්ක එකතු වෙලා නිරත වෙලා ඒගොල්ලෝ নানা ප්‍රකාර කර්ම ගොඩනගනවා ඉපදීමට ඒ නම් මේ කර්මාන්ත නිර්වුල් කරන්න අවුල් කර්මාන්ත කියලා කියන්නේ ප්‍රශ්න ඇති වෙනවා ඉපදීමට හේතු ඇති වෙනවා නිර්වුල් කියන්නේ ප්‍රශ්නයක් නෑ ඉපදීමට හේතු නෑ එහෙනම් මේ අවුල නිදාස් කරගෙන ගන්ටි ටික ගැට ටික නිගන්ට කරගෙන ගැට ටික නිදාස් කරගෙන ඈතර වෙන්න. එහෙනම් මේ ලෝකේ අපට ගොඩාක් ගැට වලින් අපි ඉර වෙලා ඉන්නවා. ඒ ගැට නිදාස් කරන්න ඕනේ. අපි ගැට වලට ඉර වෙලා ඉන්න බවට උදාහරණයක් තමයි එක්තරා සමයක තථාගතයන් වහන්සේ වර ප්‍රමුඛ මා සංඝරත්නයට ඒ ඉන්න මිනිස්සු දොස් කිව්වා බැනවැදුනා. ආනන්ද ආම්ලුවන්ට මේක ලොකු ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේ මිනිස්සු දුස්සීලයි අපට බයිනවා අපි මෙතන යන්න ඕනේ. එහෙනම් බයිනවා නම් ඒ ඒ හැමතැනම ගැටයක් ගාගෙන එන්න ඒ බැනපු දේවල් මට බලන්න ඕනේ කියලා ආනන්ද ආන්දරොත් විශාල ගැට වගයක් ගාගෙන ඒ ගැට ටික අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පෙන්නකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ගැට ටික ලියන්න කියලා ගැටේ ලියලා බලනකොට බැනපුවා මොකවත් නැහැ ආනන්ද ආන්දර විශාල ලැජ්ජාවටපත් වෙනවා එතකොට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වපුරන්නා කපා ගන්නවා. ඇයි ඒ කෙත්වතු පිටි අපි රකින්න යන්නේ? අනුන්ගේ කෙත්වතු පිටි වලින් අස්වැන්න බලාපොරොත්තු වෙන්නේ වපුර මිනිස්සු දන්නවා අපි තමයි මේක කපන්න ඕනේ කියලා එහෙනම් ඒගොල්ලෝ නිදි මරාගෙන පරිස්සම් කරලා ඒක කපයි එහෙනම් අපගේ ජීවිතයට අපි සේරම ඉපදීමට හේතු වෙලා තියෙන ගැට ටික ලියන්න ඕනේ දරුවෝ අපට හේතුවක් වෙලා ඉපදෙන්න අපේ මව්වරු පියවරු හේතුවක් වෙලා ඉපදෙන්න ආයතන අයතුලින් නිර්මාණය කරන මේ කර්මය මේ අවුල් කර්මාන්ත හේතුවක් වෙලා ඉපදෙන්න එහෙනම් අපගේ ජීවිතය තුළ අපි මේ පත් කරන සෑම අවස්ථාවක්ම අපට ඉපදීම නවත්තන්න හේතුවක් වෙන්න ඕනේ මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම යම්කිසි නාමයක් රූපයක් එක්ක ගනුදෙනු කරනවා නම් යම්කිසි කර්මාන්තයක නිරත වෙනවා නම් කිසිම හේතුවක් මත ඉපදීමක් ඇති වෙන්න බෑ ඉපදීම නවත්තන කාරණාවක් වෙන්න ඕනේ එහෙනම් මේක කමඨාණන් වශයෙන් කරන්න ඕනේ. කොහොමද කමඨාණන් වශයෙන් කරන්නේ? සෑම මොහොතකම අපි චිත්තානුපස්සනාව වඩනවා. සෑම මොහොතකම 100න් ඉඳගෙන කල්පනා කරනවා. මේ ලෝකයේ ඉපදිච්ච හැමෝම අපේ අම්මලා තාත්තලා අපට අම්මෙක් තාත්තෙක් වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් මේ දායකයෝ කවුද? පෙර භවයේ අපේ දෙමව්පියෝ. මේ සමාජයේ කවුද? අපේ පෙර භවයේ දෙමව්පියෝ. මේ ලෝකේ ඉන්නේ කවුද? අපේ පෙර භවයේ දෙමව්පියෝ. එහෙනම් මේ ලෝකේ ඉන්න සෑම සත්වයක්ම අපට අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච නිසා කිසිම හේතුවක් නිසා ඒ දෙමව්පියන්ගේ සිත රිදවන්න එපා. ඒ අයට අනවශ්‍ය දෙයක් කියන්න එපා. ඒ අය අපහසුතාවයට පත් කරන්න එපා. නිନ୍ଦා අගෞරව කරන්න එපා. හේතුව ඒ දෙමව්පියන්ට යම්කිසි වේදනාවක් දුන්නාම ඒ වේදනාව තුළින් සිත රිදුනත්, කය රිදුනත් කර්මයක් ඇදෙනවා. මන් නිසා කර්මයක් ඇදි නිසා ඒ කර්මයට වන්දිය දෙන්න අපි ඉපදෙන්න ඕනේ. ඒ කර්මය මම හදපු නිසා ඒක දුක් විඳින්න ඒ උපාසක අම්මා තාත්තා ඉපදෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉපදෙන්න හේතු හදන්න එපා. ඒ හේතුව අපිට ඉපදෙන්න හේතුවක් කරගන්න එපා. එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා මේ බඹයක් විතර උස තියෙන කයේ මේ දරුවෝ 6 දෙනා සංගුණ වලින් පෝෂණය කරන්න මේගොල්ලන්ට විනය උගන්වන්න විරාගයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් අලෝභයෙන් බලන්න පුරුදු කරන්න විරාගයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් අලෝභයෙන් කතා කරන්න පුරුදු කරන්න විරාගයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් අලෝභයෙන් ඇසිරෙන්න පුරුදු කරන්න විරාගයෙන් අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් සිතන්න පුරුදු කරන්න එහෙනම් මේ විදියට අපගේ කය ලෝකෝත්තරව පවත්වාගෙන තථාගතයන් වහන්සේගේ සරණ යනවනම් මේ භවය ඒකාන්ත වශයෙන් අපේ අවසාන භවයයි නැවත ඉපදෙන්න ලැබෙන්න මා කරුණාවට සමවදින්න එහෙනම් මේ ධර්මතාවය අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේට මොනතරම් ප්‍රඥාවක් තියෙන්න ඕනේද බලන්න උන්වහන්සේ දැකපු කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් අපි හිතනවා මේ ලෝකයේ අතුරු ඉන්නවා මේ ලෝකයේ මිතුරු ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඔක්කොම අපේ දෙමව්පියෝ එහෙනම් අම්මට තාත්තට අපි කොච්චර ආදරේද අම්මා තාත්තා අපෙන් යමක් පෑරගත්තාම අපි ඒක නැවත ඉල්ලන්නේ අම්මා තාත්තා බැන්නාම ඉස පාත් කරගෙන ඉන්නවා වචනයක් කියන්නේ අම්මා තාත්තා ගැව්වාම ඒක වළක්වන්න අත උස්සන්නේ බැරි වෙලාවත් තාත්තා හිතුව මේ පුතා අතෙස්සුවේ මට ගහන්න කියලා අන්න ආනන්තරිය පාප කර්මයක් වරදවා ඉතුනොත් ඒ චේතනාවක් ඇති වුණාම කර්මයක් ඇදෙනවා ඒ නිසා මේක වළක්වන්න අත උස්සලා තාත්තට ගහන්න අදහස් කළා කියන අදහස මන් දෙන්නේ කියලා එයා අත් දෙක මිරිකගෙන ඔළුව පාත් කරගෙන ඉන්නවා ඇති වෙනකන් ගාන්න තාත්වේ කියලා එහෙනම් මේ වගේ මේ මානසික ලෝකයේ තුල මේ ලෞකික ලෝකයේ තුල සිරිත් පිරිත් පවතිනවා එහෙනම් ලෝකෝත්තර ශ්‍රාවකයන් වශයෙන් අපි තුලත් මේ සිරිත් පිළේ තියෙන්න ඕනේ. දායකයෝ ඇවිල්ලා අපට බනින්න පුළුවන්. සමාජයේ මිනිස්සු අපට නිඳා කරන්න පුළුවන් අපාස කරන්න පුළුවන් අපේ දෙමව්පියෝ බනින්න නිසා අපි කැළඹෙන්නේ අපි සන්තෝෂයෙන් දෙමව්පියන්ගේ අවවාද වශයෙන් ඒක පිළිගන්නවා දරුවෙකුට දෙමව්පිය කවවාද කරන්නේ විනාශ කරන පිණිස නොවේ. ඒගොල්ලෝ පෝෂණය කරන පිණිස, ඒගොල්ලෝ ආරක්ෂා කරන පිණිස සමහර වෙලාවට අපට දම්පැන් දෙන්න නැති වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. අපි වැරද්දක් කරනකොට අපේ අම්මා තාත්තා උදේට කැම දෙන්නේ රාට කැම දෙන්නේ ඇයි අර වැඩිහිටියට අනවශ්‍ය විදිහට කතා කළා අශෝභනස ඇසිරුණායි කියලා දවස් දෙකකට කැම නැහැ. එතකොට බඩගින්න ඉන්නේ දරුවා කල්පනා කරනවා ඇයි අම්මා කැම දෙන්නේ නැත්තේ මම එහෙම කරපු නිසා එහෙනම් මම එහෙම කරන්නේ නැහැ කියලා දරුවා හදා ගන්නවා. එහෙනම් දායකයෙක් අපට දන් දෙන්නේ නැත්නම් පින්ඩපාත යනකොට දානේ පූජා කරන්නේ නැත්නම් අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපි නොදැනුවත්ව වැරද්දක් වෙලා දෙමව්පියෝ අපිට වැරද්ද හදාගන්න කමටහන් දෙනවා. එහෙනම් දෙමව්පියෝ ගොඩාක් දක්ෂයි දරුවෝ හදන්න. එහෙනම් මේ සෑම දෙයක්ම කමටහනක් වශයෙන් ගත්තාම ඒ දායකයෝ වෙනුවෙන්, ඒ පින්වන්තයෝ වෙනුවෙන්, ඒ සමාජය වෙනුවෙන් අපට කැළඹිල්ලක් ඇති වෙන්නේ ද්වේෂයක් ඇති වෙන්නේ එහෙනම් මේවා ලෝකෝත්තරව කල්පනා කරලා බලන්න ඕනේ. එදා ජේතවනා රාමේත් මල්ලාසනේ යට මලමිනියක් අම්බුනාම සම්මා සම්බුදු පියාණන් වහන්සේට දානෙ නොදුන්නා මිනිස්සු. එහෙනම් ඒ විදිහට දානෙ නොදුන්නාම භාග්‍යතුන් වහන්සේ සන්තෝෂ වුණා. හේතුව ඒ මිනිස්සු අපට කමඨාණක් දෙනවා. වැරද්දක් කවුරු කළත් අපි එක විදිහටම සලකනවා. බුදුහාඳුර වුණත් වැරදි නම් අපි දන් දෙන්නේ නැහැ. බලන්න තථාගතයන් වහන්සේ උනත් වැරදි කළොත් දඬුවම් කරනවා කියන වීරිය මිනිසුන්ට තිබුණා. ඒගොල්ලෝ කැමති මේ ශාසනය විනාශ වෙනවාට. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ උනත් තමන්ගේ වහන්සේගේ ශාසනය උනත් කැලලක් ඇති කරනවා නම් අපි උන්වහන්සේට සලකන්නේත් නෑ. හේතුව මේ ශාසනය අපට එච්චර වටිනවා. එහෙනම් කවුරු හරි වැරද්දක් කරුවොත් කවුරුණත් කමන්නේ අපි දඬුවම එක විදියටම දෙනවායි කියලා එදා උජුපටිපන්න උනා අවංක උනා සාසනය වෙනුවෙන් මහා පරිමාණයෙන් කැප වෙලා ඒ දායකයෝ බීරියෙන් හිටියා දාන දෙන්නේ මේ මිනිහා මැරෙන්න හේතුව මොකද්ද මේක කියන්න ඕනේ සාසනයට ලැජ්ජාවක් නින්දාවක් මේක ඇත්ත නැත්ත දැනෙනකම් අපි මේකට කටයුතු කරන්නේ කියලා එහෙනම් අද එම වීරියක් නැහැ ආන්දරගොල්ල මොනම වැරද්ද කරුවා දාහනේ දෙනවා ආන්දරගේ වැරදි ආක බලාගෙන ඉන්නවා එදා භාග්‍යතුන් වහන්සේ වැරදි කියලා ඉතලා භාග්‍යතුන් වහන්සේට දාණය නොදුන්න ඒත් තරම් මහා පරිමාණ වීරිය තිබිච්ච උත්මයෝ එදා හිටියා. එහෙනම් අපගේ ජීවිතයේ අපි මෝන දෙන සෑම ප්‍රශ්නයක්ම අපගේ ජීවිතය වලට ලබාගත්තා වූ අත්දැකීම් නේද? අවංකවම අපට ලැබෙන කමටාන් නේද? එහෙනම් මේ දෙමව්පියන්ට අපි සංග්‍රහ කරලා දරුවන්ට සංග්‍රහ කරලා අපි අනවත් අනවජ්ජානි කම්මානි කියන නිර්වෝල් කර්මාන්තවල යෙදිලා මේ ගාථා රත්නයට අනුව අපේ ජීවිතය අද ඉඳලා පවත්වාගෙන යමු. මේ සෑම මොහොතක්ම අපට ලැබෙන කමඨාණක්, සෑම තප්පරයක්ම අපට ලැබෙන නිර්වාණ පඩිමිණයක්, ඇස කන දිව නාසය සමසිත අපි පරිස්සම් කරන්න ඕනේ. කිසිම කෙනෙකුට නිඳා කරන්න එපා. කිසිම කෙනෙකුට විවේචනය කරන්න එපා. කිසිම කෙනෙකුට අපි නිසා කර්මයක් අදලා දෙන්න එපා. ඒ කර්මයේ වන්දිය ගෙවන්න අපිත් ඉපදෙනවා. එහෙනම් තව කෙනෙකුට කර්ම හදනවා කියන්නේ අපිට කර්ම හිබේ හැදෙනවා. එහෙනම් අපේ ආයතන 6 කෙරේ අවධානම වැඩි කරමු. චිත්තානුපස්සනාව වැඩි කරමු. සෑම මොහතකම 100න් ඉඳලා මේ ආයතන වල හදුව හදමු. එහෙනම් මේ ඇති වෙලා තියෙන සතරමා භූතයාගේ නාම රූප ඕනතරම් මේ ලෝකයේ ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවයක් එහෙනම් මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට ඒ කර්මාන්තවල පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඉපදීමට හේතු හැදෙන්න බෑ. දුකට හේතු හැදෙන්න බෑ. සංසාරයේ පැටලෙන්න හේතු හැදෙන්න බෑ. එහෙනම් මේ ගැට ටික ලියාගෙන ඉපදීම නවත්තන විමුක්තියට අදාළ කටයුතු වල යෙදමු. එහෙනම් මාතා පිතෝ උපට්ඨානං පුත්තදා රස්ස සංඝවෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමන් කියන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාව අද අපි අවබෝධ කරගත්තා. දෙවිවරු සාදුකාර දුන්නා මිනිස්සු සාදුකාර දුන්නා තථාගතයන් වහන්සේ අපට නිවන දේශනා කළා අපගේ ජීවිතවල අපට නිවන් දකින්න බැරි වෙච්ච අන්තිම ධම්මපදයේ දේශනා කළා අපට අවශ්‍ය කමඨාන දේශනා කළා එහෙනම් මේ කමඨාන් තුනක් අපට ලැබුණා. මේ ලෝකයේ සියලෝම අය අපේ දෙමව්පියෝ. එහෙනම් ඒ ආයත කර්ම ඇති නොකර අපිත් කර්ම ඇති නොකර ජීවත් වීමේ කමඨාන අපේ ආයතන අය අපේ දරුවෝ 6 දෙනා. එහෙනම් ඒගොල්ලෝ ලෝභ දේශ මොහ රාග වලට අසු වෙන්න ඉඩ නොදී පරිස්සම් කරන කමඨානක් අපිට හම්බුණා. එහෙනම් මේ තියෙන සෑම වස්තුවටම අපි ලෝභයෙන් බැඳෙනවා. අපි ආසයි ලස්සන බඩමුට්ටු වටිනා දේවල් ගන්න අන්න මේ නාම රූපවල යෙදෙන මේ කර්මාන්තයේ අවුලක් ඇති නොවන ඉපදීමට හේතුවක් නොවන විදියට මේ කර්මාන්තවල යෙදෙන කමඨාන එනම් මේ කමඨාන් තුනම මේ තප්පරේ ඉඳලා අපගේ නිර්වාණ කමඨාන් කරගනිමු අපගේ ජීවිතයේ නිර්වාණ පණිවිඩය කරගනිමු තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරලා අටමස් ලේ නාරදී දන් දීලා අවබෝධ කරගත්තා වූ ධර්මයට ගෞරවයක් වශයෙන් ඒ ධර්මයට নমස්කාරයක් වශයෙන් අපගේ ජීවිතයේ මොනරි හඩුවක් අදලා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ පාරමිතාව නිෂ්ප්‍රයෝජන වුණේ නැහැ. ඔබ වහන්සේ මේ ලෝකෙට දන් දුන්නා වූ අටමස් ලේ නාර අපතේ ගියේ නැහැ. මම මේක අවබෝධ කරගෙන එක අඩුවක් ඇදුවා. ඒ නිසා මට පින් සිද්ධ වුණායි කියලා සන්තෝෂ වෙන්න ඕනේ. නැත්තම් මේ තරම් දුක් විඳපු මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවට විශාල නින්දාවක් අපි මේ ගාථාවලින් වැඩ ගන්න නැත්නම් දුක නිවා ගන්න කටයුතු කරන්නේ නැත්නම් එහෙනම් හද ඉඳලා තථාගතයන් වහන්සේගේ බෝසත් පාරමිතාව ඉස් නොවේවා උන්වහන්සේගේ පාරමිතාව කවදාවත් අප අපතේ නොයවා එහෙනම් හද ඉඳලා උන්වහන්සේ ඒ දුක් විඳපු සෑම අවස්ථාවකින්ම ඵලය අපි තුලින් අපි පෙන්නමු ඒ ගාථාවල තියෙන අර්ථය අපි තුලින් අපි ලෝකෙට පෙන්නමු එහෙනම් මේ කමඨාන් තුනම අද හිඳලාම අපි වඩමු සෑම මොහොතෙම ප්‍රගුණ කරමු අපගේ ජීවිතයේ මේ කමඨාන බවට පත් කරමු අපගේ නිර්වාණ පණිවිඩය බවට පත් කරමු එනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන නිර්වාණ පණිවිඩය මේ ලබාපු මිනිසත් භවයේ සංසාර දුක නිවා ගන්න විමුක්තියට පැමිණෙන්න මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංගවෝ කියන මේ ගාථාව තුළ පරිපූර්ණ නිර්වාණ පණිවිඩයක් අන්තර්ගත වෙනවා. මේක ටිකක් ඉහළ මට්ටමෙන් සඳහන් වෙන ගැඹුරු ධර්මතාවයක්. මේ ලෝකේ හැම දෙයක්ම සතරමා භූත වලින් නිර්මාණය වෙනවා නම් අම්මා කියන්නේ සම්මුතියක් නේද? තාත්තා කියන්නේ සම්මුතියක් නේද? එහෙනම් ඉපදිච්ච ගෑනු ළමයෙකුට අපිට කියන්න පුළුවන් නේද අම්මා කියලා ඇයි කියන්නේ නැත්තේ? දරුවෙක් එයාට නැහනේ. එහෙනම් එයා තරුණ බවටපත් වෙන්න ඕනේ, වැඩිවිදි බවටපත් වෙන්න ඕනේ. දෙමව්පියන්ගේ ආශිර්වාදය අරගෙන එයා විවාහ ජීවිතයට ඇතුල් වෙන්න ඕනේ. එයා දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඕනේ. පස්සේ නේද එයාට අම්මා කියන්නේ. එහෙනම් මේ අම්මා කියන වචනේ යාට දුන්නේ සමාජයෙන් සම්මුතියක් වශයෙන් නේද? සම්මුතිය කොහොමද ධර්මයක් වෙන්නේ? කෝ අම්මා කෙනෙක් මෙතන ඉන්නවා. තාත්තා කෙනෙක් කො මෙතන. එහෙනම් මේ නාම රූප නේද? එහෙනම් දරුවෙක් ඉන්න ඒ කාන්තාව අපට නිර්වචනය කරන්න හඳුනා ගන්න නමක් නැහැ. එහෙනම් නාමයක් දුන්නා අපි. අම්මා, තාත්තා. එහෙනම් මේ ලෝකයේ මේ නාම රූප ධර්ම වලින් අපි එක එක වයස් කාණ්ඩ එක එක සීමාවල් හඳුන්වනවා. කරවල පැලේ කියනවා. කරවල ගා කියනවා. කරවල ගා දිරලා කියනවා. මේ කියන්නේ එක එක නාම රූප වෙනස් කරනවා. ඒ ඒ ස්ථානවල ඒ ඒ භාණ්ඩ හඳුනා ගන්න. එහෙනම් මේ ලෝකයේ සම්මුතිය අයින් කළාට පස්සේ මොනවද මේ අම්මා කියන්නේ තාත්තා කියන්නේ කියලා බැලුවාම අම්මා කියලා කියන්නේ ඇලීම තාත්තා කියන්නේ ගැටීම තාත්තා නිතරම වේසෙනවා මාන්සි වෙනවා උදළු ගන්නවා අරේ යනවා මේ යනවා අම්බ කරනවා එයා ගැටෙනවා උපයන්න අම්මා ජීවිතුණත් පූජා කරන තරමට ඇලෙනවා එහෙනම් මේ අම්මා කියන ස්වභාවය ඇලීමේ ස්වභාවය තාත්තා කියන්නේ ඇලි ගැටීමේ ස්වභාවය මේ ස්වභාවයන් දෙකට උපස්ථාන කරන්න ඒ ඇලීම ගැටීම නවත්තලා මධ්‍යම ප්‍රතිපදාවට එන්න දෙයියෝ තේරුම් ගත්තේ මේ ධර්මය. එහෙනම් දෙයියෙකුට අම්මෙක් තාත්තෙක් නැහනේ. ඒගොල්ල මව කුසක ඉපදෙන්නේ නැහනේ. එහෙනම් ඒ කට්ටිය සාදුකාර දුන්නේ ඇයි? මොකද්ද හේතුව කියලා බලනකොට දෙයියන්ට තේරුණා මේ අම්මා කියලා කියන්නේ ඇලීමේ ස්වභාවය තාත්තා කියලා කියන්නේ ගැටීමේ ස්වභාවය. ඒ ස්වභාවයන් දෙකම අපි තුල තියෙනවා. ඒ ස්වභාවයන් වලට උපස්ථාන කරන්න ඕනේ. ඒවා තියෙන බව දැනගෙන ඒවා කොහමද ආවේ? ඇයි ඇති වෙන්නේ? විමාන ලොකුවට ගන්න ඕනේ. අන්න ගැටෙනවා. ගත්තට පස්සේ මගේ විමානේ ලස්සනයි, වටිනවා කියලා ඒ දෙයියා ඒ විමානෙට ඇලෙනවා. එහෙනම් මේ ඇලෙන ස්වභාවයයි ගැටෙන ස්වභාවයයි ගැන තමයි පතාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඇලෙන චෛතසිකය චෛතසික 121ක් තුල නැද්ද? ගැටෙන චෛතසිකය නැද්ද? ලෝභ චෛතසික, ද්වේෂ චෛතසික. එහෙනම් මේවත් දෙවියන්ට තේරුණා. දෙයියෝ කල්පනා කළා එහෙනම් මේවට උපස්ථාන කරලා මේවා තියෙන බව දැනගෙන මේවා සාකච්ඡා කරලා සීය පවත්ලා මේක නැති කරන්න ඕනේ ඇලෙන සිටිවිල්ලට සීය පවත්ලා ඇලීමේ ගතිය නැති කරන්න ඕනේ ගැටෙන සිටිවිල්ල පියාට සමානයි ඒ ගැටෙන සිටිවිල්ලට සීය පවත්ලා ගැටීම අයින් කරන්න ඕනේ මේ උපස්ථානය මම මේ ගුණාංග දෙකට කරන්න ඕනේ සිතේ ස්වභාවයන් දෙකට මම අප උපස්ථාන කරන්න ඕනේ කියන එක ඒගොල්ලෝ තේරුම් ගත්තා එහෙනම් දෙවිවරු දන්නවා මේ ලෝකයේ කර්මය අපට පුතෙක්, ලෝභය අපට පුතෙක්, ද්වේෂය අපට පුතෙක් මේ පංචකාමයන්ම අපේ දරුවෝ දෙයියොත් පංචකාමයන් පිනවනවා. දෙයියොත් කැමති ඒවට පිනවලා ඉන්න. ඒක නේනම් දෙයියෝ ගොඩාක් ආයුෂ පතන්නේ. වැඩිපුර පින්කුසල් ඉල්ලන්නේ අපෙන් වැඩිපුර ජීවත් වෙන්න. එහෙනම් දෙයියෝ තේරුම් ගත්තා මේ අකුසල කර්ම, මේ පාප කර්ම, පින් කර්ම, කුසල කර්ම තමයි මේ දරුවෝ අපි දරුවා හඳුන්වනවා නේද? හොඳ දරුවෙක් නරක දරුවෙක් කියලා. එහෙනම් නරක දරුවා කියන්නේ අකුසල කර්ම, පාප කර්ම වැඩි කෙනානේ. එහෙනම් හොඳ දරුවා කියනවනේ අපි මෙයා හොඳ දරුවෙක් අපේ කියලා කිව්වාම එයා කුසල කර්ම, පින් කර්ම වැඩි කෙනා නේද? එහෙනම් කුසල සිත් වලට මොනවද කියන්නේ? අසත්පුරුෂ දරුවා, එහෙම නැත්නම් සත්පුරුෂ දරුවා, පින් කරපු වැඩිපුර පින් කරපු කට්ටිය කුසල් කරපු කට්ටියට අපි කියනවා කුසල් දරුවා, එහෙම නැත්නම් අකුසල දරුවා. ඒ ඒ තැන්වලදී අපට තේරෙන විදියට ඒ තැන්වලදී අපට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයට අනුව අපි සත්පුරුෂද අසත්පුරුෂද කියලා තේරුම් ගන්නවා. එහෙනම් අපේ දරුවෙක් ඉන්නවා තාත්තට වැඩිපුර තේපෝනවා. තාත්තා කියන ඇති පුතේ මං ඔත්පලවලන්න ඇති ඒත් පෝනවා. එතකොට බලන කට්ටිය සාදුකාර දෙනවා තාත්තෙකුට මේ තරම් උපස්ථාන කරන දරුවෙක් නෑ සත්පුරුෂ දරුවෙක් කියලා. තව කෙනෙක් කියනවා මෙයා අසත්පුරුෂයෙක් තාත්තගෙන් ඉඩම් ටික ඉල්ලුවා තාත්තා දුන්නේ වැඩිපුර තේබෝඩ් ෆෝන්නේ ස්මෝලේ කියලා තාත්තා මරණම් ඉඩම් ටික ඉබේම එයාගේ නමට එනවා ඉඩම් ගන්න තේපවන්නේ. දැන් එයා සත්පුරුෂතා සත්පුරුෂද? එහෙනම් කුසල් කරනකොට අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. අකුසල කරනකොට සත්පුරුෂ වෙනවා. අම්මට තාත්තට හොඳ සීරු බයිනවා. ඕගොල්ලෝ වාගේ මෝඩියෝ මෙතන ඉඳලා හරියනවද? ගින් ඔයාගෙන කන්න. අපෙන් කෑම් බලාපොරොත්තු වෙන අපි ඉන්නේ ඕලන්ට කන්න බොන්නද කියලා ඒ දරුවා බයිනවා මුළු සමාජෙම දොස් කියනවා. මෙච්චර යුතුයකම් කරපු අම්මට තාත්තට බට්ටිකක් දෙන්නේ නැහැ මේ අසත්පුරුෂයා කියලා බයිනවා. ඒ අසත්පුරුෂයා කියපු දරුවට හාමුදුරුවෝ එන්න කියලා අනේ පුතේ අම්මා තාත්තට මේ විදිහට සලකන්න එපා අම්මට තාත්තට සලකන්න ඕනේ පව් නේද කියලා කියනකොට ඒ උත්තමයා වැඳලා කියන අනේ ස්වාමිනී මගේ අම්මා තාත්තට මම මගේ ජීවිතයට වඩා ආදරේ ආදරේ වැඩි නිසා මම මේව සලකන්නේ කියලා කිව්වම හාමුදුරුවෝ කල්පනා කරනවා මේ මොකද්ද මේ කතාව ආදරේ වැඩිනේ අයි මේව සලකන්නේ මට බැඳිලා අම්මා තාත්තා දෙපොයට සිල් ගන්න යන්නේ නැහැ පුතාට කෑම හදන්න ඕනේ. පුතා දෙපොයට ගෙදර ඉන්නවා අද නිවාඩු දවසක්. පුතා එක්ක අපි ගෙදර ඉන්න ඕනේ කියලා. මම නිවාඩු දාන හැම දවසෙම අම්මා තාත්තා මගෙත් එක්ක ගෙදර ඉන්නවා. මේ වයසට ගිය කාලේ සිල් ගන්නෑ. ගුණධර්ම පුරන්නේ අවුරුදු 25ක් මං වෙනුවෙන් කාලේ කාලා මං වෙනුවෙන් ගෙන් කොටලා මං වෙනුවෙන් ගාවුඩ පැලේ හිඳලා තාත්තා කොච්චර දුක් වින්දාද දැන් මට තේරෙනවා මං වෙනුවෙන් ගත කරපු මේ අවුරුදු 25 මේ දෙමාපිය ලෝකෝත්තර ගමනට ගත කළාන අවුරුදු අතෙන් දෙන්න රාත් වෙලා අපේ හාමුදුරනේ මන් නිසා අවුරුදු 7ක් නෙමෙයි 25ක් ගිහිලා තාම මාර්ගඵලයක් නැහැ. එහෙනම් මාර්ගඵලයකටපත් වෙන්න තියෙන එකම බාධාව මගෙත් එක තියෙන සෙනෙහස. ඒක මං කඩනවා මේක වැරදිද කිව්වම ආම්දුරණ කිట్లా කෑගාල සාදුකාර දෙනවා. මේ ආර්ය පුත්‍රයා දෙමව්පියෝ නිවන් දක්කනවා. මේ දරුවා දෙමව්පියන්ට යාපත කරනවා. සාදු සාදු මෙයා මාර්ගඵලයේ අවබෝධ කරගත්ත උත්තමයෙක් කියලා කියනවා. එහෙනම් අම්මට තාත්තට සලකන්නේ නැතුව කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව අම්මා තාත්තට බයින කෙනා දුස්සීලද නෑ ලෝකෝත්තර බලනකොට එයා ගොඩාක් සත්පුරුෂයෙක් එයා සීලවන්තයෙක් එහෙනම් මේ ලෝකේ අකුසල කර්ම පාප කර්ම පින් කර්ම පව් කර්ම කියන මේ අතරම අරන් බලනකොට එතන තියෙන සිද්ධියට අනුව ප්‍රත්‍යක්ෂ වෙන ඥාණයට අනුව තමයි තීරණය වෙන්නේ මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා අම්මට තාත්තට වැඩිපුර බත් දෙනවා කැවිලි පෙවිලි දෙනවා එතකොට අපි හිතනවා අම්මට තාත්තට හරි ආදරේ බලන්න කේක් ගෙඩිය ලොකුම කෑල්ල දෙනවා. එයා දන්නවා අම්මා තාත්තට දෙන්නම දියවැඩියාව ලොකුම කේක් කෑල්ල දුන්නාම සතිය කෙනකොට අම්මා තාත්තා අනිවාර්යෙන් මිය පරලෝ යනවා. ඉඩම් වලයි මේ අයිතිය මට එනවා. අම්මා නිතරම වගේ භාර්යාවට බයිනවා. අම්මා එලවන්න බෑ. ඒත් අම්මාගේ නමට ගේ තියෙන්නේ. ලොකුම කේක් කෑල්ල කැව්වාම සතිය කෙනකොට අම්මා ගෙදරින් අයින් එනවා. අපිට දරුවොත් එක්ක සන්තෝෂයෙන් මේක ඉන්න පුළුවන්. ලොකුම කේක් කෑල්ල දෙන එක සත්පුරුෂ ගුණාංගයක්ද? ඒක අසත්පුරුෂ ගුණාංගයක්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදය කඩන්න යාගේ උපරවැට්ටියක්. එනම් මේ ලෝකේ සෑම අවස්ථාවකම මේ ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය තමයි මේ ලෝකේ පවතින උත්තරීතර ධර්මතාවය. මේකේ නිදාස් එක තමයි අපට අපි කරගන්නා උපස්ථානය. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට දේශනා කරනවා මේ ලෝකයේ මිනිස්සු ඉපදෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. මේ ඇලීමේ ගැටීමේ කාරණා දෙක නැති කරගන්න මේ කාරණා වෙනුවෙන් Tamanට උපස්ථාන කරන්න. Tamanට කරන එකම උපස්ථානය තමයි මේ ඇලීමේ ගැටීමේ ස්වභාවයට අවුනවි මේ විඥාණය මේක නිදාස් කරන එක. එහෙනම් මේ ධර්මතාවයේ දෙවිවරු තේරුම් ගත්තා. මේක අභිධර්මානුරූපීව කියන මාතාපිතු උපට්ඨාන. තෙරුවන් සරණයි.